ගරුදින් ස්වාමීන් වහන්සේ මම දවසේ භාවනා වැඩමුළුවට සහභාගී වී නාසයේ හුස්ම ඇතුළීම පිටවීම බලා සිටින ලෙස උපදෙස් ලැබුවෙමි. හුස්ම ඇතුළීම පිටවීම බලා සිටින විට එක විනාඩියෙන් හිත පිට යනවා. නැවත හිත නාසය ළඟටගෙන භාවනා වඩන විට නැවත හිත පිට යනවා. තවද මගේ හිත තණ්හා නොසන්සුන් තරහ නොසන්සුචිත බොහෝ පැමිණි. පය භාගයට වඩා භාවනා කළ නොහැක. කකුල හිරිවැටේ. පිට අරමුණු සමග හිත ගැටි ගැටි කල්පනා කරයි. ගානේ ස්වාමීන් වහන්සේ මට සුදුසු භාවනා කමඨාණක් සහ ඒ කළ යුතු ආකාරයේ හිත පිට යන විට තරහ නොසන්සුන් භාවයේ එන විට පිළිපැදිය යුත්තේ කෙසේදයි මා කෙරේ අනුකම්පාවෙන් පාදා දෙන ලෙස හිතා ගෞරවයෙන් নমස්කාර පුලක ඉල්ලා සිටිමි. ඉතින් මේ තමයි මේ භාවනා කරනට හම්බ වෙන ප්‍රධානම ප්‍රතිඵල ටික තමයි මේ ප්‍රතික්ෂේප කරන්න හදාන්නේ. සිල්ලියම පිටියම බලන්න කියලා බුදුරජාණන්සේ උපදෙස් දෙන්නේ ඒක දිහා හිත තියෙනකොට හිත පිට යන බව පෙන්වන්න තමයි. අනාත්ම බව පෙන්වන්න තමයි. ඕනෑ කරලා තිබ්බට විතරයි තේරෙන්නේ හිත තියන්න බෑ කියලා. දැන් අපි මේ භාවනා නොකර අපි හිතමු අවුරුදු 50කට ජීවත් වුණයි කියලා. ඒ කාලය පුරා මෙච්චර හිත පිට යන්න ඇති දන්නේ නැහැ අපි. මොකද භාවනා කරපු නැති හින්දා. භාවනා කරලා ආශ්‍රද ප්‍රසාසයේ තිබ්බට පස්සේ කියනවා අපි කියනවා අපේ දරුවෝ හිතු කියන තැන හදන්න හදනවා. අපේ හිතට මොකදලා තියෙන ආනාපානෙ හිටින්නෙත් නෑ අනුන් ගැන කියනකොට නම් අපි මහා පඬිතුකම් කතා කරනවා. අපි නන්නත්තර වෙලා ජීවත් වෙන තාක්කල් හිත පිට යන බවක් දන්නේ නැහැ. දැන් ආනාපානි කරනකොට පේනවා එක විනාඩියකට හිත අරමුණක තියන්න බෑ. ඒ වගේම ඒ ගැන ලොකු පශ්චාත්තාවයක් එනවා මේකත් එක්කද අපි මේ ජීවත් වුනේ කියලා. ඒ වගේම හිතට එන තරහ නොසන්සුන්කම කිසි කෙනෙක් කැමති නැහැ. අකමැති වුණාට අකමැති තරහ අකමැති නොසන්සුන්කම් හිතට එන්නේ අපිට මේකේ පාලනයක් නැති නිසානේ. ඒව ඔක්කොම අපිට දුක් පිණිස පිටින් නිසානේ. මෙවුවා මේ නිට්ටිය නැති නිසා නැත්තම් අපි කවුද කැමති තරහ හිතවිලි එනවද? කවුද කැමති නොසන්සුන් හිතවිලි එනවට? හැම කෙනාම කැමති සුන්දර වූ සංසුන් හිතවිලි ගන්න. එන්නේ භාවනා නොකරන තාක්කල් අපි හිතන්නේ අපිට ඕන දේ කරන්න පුළුවන් කියලා. භාවනා කරන්න පටන් ගත්තාම ඉස්සෙල්ලාම හම්බෙන යථාර්ථය තමයි ඇති හැටිය තමයි හිත කියන තැන හිටින්නේ නැහැ. මේ හිතට එන හැම දෙයක්ම අපේ හිතසුව පිණිස නෙවෙයි එන්නේ. එහෙමනම් මේ තරහයේ මේ එහෙම නැත්නම් නොසන්සුන් බව පැමිණීමේදී කාගේ න්‍යායපත්‍යද සම්පූර්ණ වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි හිතට ඕන දේවල් හිත හිතින් දුන්නොත් ඒ හිත වැඩ කරන්නේ කාගේ න්‍යායපත්‍යයටද කියලා සම්පූර්ණ මාරපාක්ෂිකයි. සම්පූර්ණම මාරපාක්ෂිකයි. කෙලස්මයි. ඒක දැක්කට පස්සේ අපි නිකටල්ලේ තියන හඳාගෙන වැඩක් නැහැ. අඩු ගන්න මේ ජරාව දැන් දැක්කා. මැරෙන මොහොත එන්නේ ඉස්සලා වයසට යන ඉස්සරලා ලෙඩ වෙන්න ඉස්සලා මේක දැක්කා කියලා මේක ආත්ම ශක්තිය ඇති කරගන්න තමයි සීලක පීඨණ්ඩේ කියන්නේ. ඒක තමයි කියන්නේ සද්ධාවක තියාග සද්ධාවක ඉඳ මේකයි අපිට දැක ගන්න ඕනේ ඒ නිසා අපි ටෙලිවිෂන් එක බල බල පත්‍ර බල බල රේඩියෝ හා හිටියොත් වෙන්නේ මොකද්ද අනුගේ ගුණ කන්දල් බල බල ඉඳී මේ තමන්ගේක තව තව තරහ වෛරේ නොසන්සුක්කම වැඩෙනවා හිත එක තැනක තියන්න බැරිකම වැඩෙනවා ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මේක බාර ගන්න මගේ හිත මෙහෙම දෙයක් ඒ වුණත් අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරනවා දුවන ASCII කට අලුපූල් ගෙඩියක් තියන්න හදන උත්සාහ කරන මිනිසෙක් වගේ වැටෙන්න වැටෙන්න නැවත අරන් තියන්නේ කියලා එහෙනම් කෙලින් කරපු ඉදිකට්ටක් උඩට අබාහුරක් වක් කරලා කවදා හරි අබෑටයක් ඉදිකට්ට උඩ බැලන්ස් වෙයි කියලා හිතාගෙන අබවක් කරන කෙනෙක් වගේ ආනාපාන කරන්නයි කියලා තියෙනවා කවදා හරි මේක හරියයි කියලා. ඒ මොකද මේක කවුරුත් කරලා දෙන්නේ කොච්චර જાති කෙරුවත් මේක කරන්න බෑ. ඉතින් ඒක බැරි දෙයක් කියලා වටන්න නෙමෙයි භාවනා දීලා තියෙන්නේ. මෙතන ඉන්න කවුරු හරි ඉන්නවනම් ආනාපානෙත් එක විනාඩි එකක් එකමාරක් ඉන්න පුළුවන් ඒ හැම කෙනාම වැටි වැටි ගැවිදලා තමයි ඔය ඇවිදින්න පුරුදු වෙලා තියෙන්නේ. කාටවත් ස්වභාවයෙන් ආසින්සාවක් ආසින්සනයක් විදිහට ආනාපානෙ හම්බෙලා නැහැ. ඒ නිසා සතුටු වෙන්න ඕනේ. කමඨහන වෙනස් කරනවායි කියලා කියන්නේ තවත් අපි පයින් ඉරලුන්ට ඉන්නේ මම පයින්. බන්දි දෙක. නිසා අදිස්ථාන කරන්න විනාඩියක් ඉන්න පුළුවන් නම් ආනාපානේ හොඳට සක්මන් කළා ශ්‍රද්ධාවෙන් වැඳලා බුද්ධ ධම්ම සංඝ සීපත් කරගෙන සීලය අදිෂ්ඨාන කරලා මට ආද විනාඩියකුත් හුස්ම දෙකක් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන. විනාඩියකුත් තව හුස්ම පහක් ඉඳ ලැබේවා නැත්නම් විනාඩියකුත් එකහමාරක් ඉඳ ලැබේවා දෙකක් ඉඳ ලැබේවා කියලා අර ඇතිවෙච්ච ඉඩ ලබාගත් හුස්ම පොඩ පොඩ පොඩ පොඩ දික්කන එකයි තියෙන්නේ. විනාඩියක් ඉන්න පුළුවන් නම් මම කියනවා ඒක මේ මේ ඔලිම්පික් දිනවා වගේ වැඩක් කියලා. පොඩි පොඩි ජයග්‍රහණයක් නෙවෙයි. එක විනාඩියක් අර ඉන්න පුළුවන් නම් එච්චරයි කරන්න තියෙන නිසා තවදුරටත් මේ පණින රිලෝන්ට ඉනිමන් පදින්න එපා. මේ හොඳටම ප්‍රමාණවත් මේකම හිත සද්ධාව පිහිටුවගෙන විනාඩියකින් හිත පිට යන බව දන්න නිසා විනාඩි කමාරක් මට ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒකට විනාඩිය යනකොටම හිත බලාගෙන ඉන්නේ ඊගාවට වෙන මේ හිත පිට යන එකට ලෑස්ති වෙලා. එතකොට යනවා අඩු. එහෙම ලෑස්තිලා යනවා කියන එක තමයි අපි ලොකු සංශ පාවිච්චි කරන වචනේ. ඒ වගේ මතක තියන්න මේ තරමටවත් හිත විනාඩියක්වත් යන්න බැරි පිරිස වැඩි. එක විදිහට එක දිගට හුස්මේ හිත විනාඩියක්වත් යන්න බැරි පිරිස වැඩි. මමත් මේ අද මෙතන මේ විනාඩියක් ඉන්න පුළුවන් නම් ඒ මේටි ඉස්සලම මේ වගේ ප්‍රශ්نين පැනලා යන උත්තර නෙවෙයි මේකට මුහුණ දීමේ මුහුණ දෙීම සඳහා ගත්ත ප්‍රයත්න නිසා මෙතෙන්ටවත් මට එන්න පුළුවන් වෙලා තියෙන කියලා අර විනාඩි අදහන්න ඉන්න පුළුවන් විනාඩි අදහන කියනවා මට විනාඩි 1යි කාලක් එකමාරක් දෙකයි තුන් කාලක් දෙකක් ඒ පොඩ පොඩ පොඩ පොඩ වැඩි කරනවා මේකට වෙනස්ම යන උත්තරය තමයි සක්මන් භාවනාව කරන්න සක්මන් භාවනා කරනවත් බලන්න දකුණ වම වශයෙන් ආනාපාන වගේ විනාඩියක් දෙන්න පුළුවන් ඊට වැඩියෙන් ඉන්න පුළුවන්ද කියලා ඒකේ හොඳට හිත කර්මන්නේ කරගෙන මේ ලෑස්ති කරගෙන ගියොත් මේ අදිෂ්ඨාන කරලා ගියොත් අර විනාඩිය පොඩ්ඩක් වැඩි කරන්න පුළුවන්. ඒකත් හැම පරියන්කෙදීම හරියන්නේ නැහැ. ගාකල් කරලා තමයි මට මතකයි මම භාවනා කරන කාලේ මේ අවුරුදු 4ක් විතර වගේ මම භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා තියෙනවා කවදාකවත් කමටහන් අරගෙන නැහැ. වාඩි වුණාම මොකද්ද කරන්න ඉන්නේ කියලා කවුරක්වත් දන්නේ නැහැ. මම දන්නේ මොනවක්වත්. හැබැයි භාවනා කරන ඉතින් කට්ටිය හිතන්නේ මම ලොකු භාවනාකාරයෙක් කියලා. මගෙන් ඇහුවට ආනාපාන කියන නමවත් දන්නේ නැහැ. සුමාන දෙකේ ඉන්න භාවනා මධ්‍යස්ථානේ. එක දවසක් ඒ ගොඩ්වින් මහත්තයා හිටියේ නෑ ජර්මන් කට්ටියක් විතරයි හිටියේ ජර්මන් ඒ ඒ ජර්මන් කට්ටිය කැමති නෑ සිංහල අය ඉන්නවට. නිල්ලඹ. ඒගොල්ලන්ගේම වෙනම අධිරාජ්‍යයක් තිබුණා. හැබැයි ගොඩ්වින් යනකොට කියලා තිබුණා කවුරු හරි සිංහල කෙනෙක් ඉන්න බවට වග බලා ගන්න ඉන්න කෙනාට සාදර වෙන්නයි කියලා. මොකද නැත්නම් ගම්මු ස්ථානයේ මේ සුදු අය හැසිරෙන ක්‍රම වලට සමානට කලබල කරනවා. ඉතින් ඒ නිසා එදා මහානෙච්ච හඳුගෙන හිටියේ. එදා මහානෙච්ච හඳුගෙන හිටියේ. ඒ හම්දුකව ගොඩින් මහත්තයා මට කිව්වා ඒ නිසා ඔයා භාවනා කරනට අපි කැමති බොහොම සන්තෝසයි වරින් වර ඇවිල්ලා මට කමටහන් සුද්ධ කරන්නයි කිව්වා. මගේ ඇඟ හීන් দাঁඩි දාලා ගියා දැන් කමටහන් සුද්ධ කරන්න මොනවා කියන්නද? මම ඉඳගෙන හිටියට මොකද මම දන්නේ මොකද වෙන්නේ කියලා. ඊපස්සේ හාමුදුරුවෝ මගේ ළඟ ඇවිල්ලා වාඩි වෙලා ඇහුවා භාවනා කරනකොට මොකද වෙන්නේ කියලා. දැන් මට නිකන් හරියට මොකුත් නැහැ නිකන් වීදියේ මත ඇඳුම් ගලවලා දැම්මා වගේ. හරි අප්සයිට් ඊට පස්සේ මං කිව්වා මේ ඉඳගෙන හිටියට මොකද්ද මට එහෙම මේ බලන්න එල්ලයක් හරිෙන්නේ නැහැ කියන්නේ මේ බලන ඉන්නකොට නිකන් මේ හුස්ම ගන්නවා වගේ පේනවාද කියලා මම වරින් වර එනවා වරින් වර නැහැ ඉතින් ඒක නෙවෙයි මම බලන්නේ මම බලන්නේදී මම දන්නේ නැහැ කියලා ඊට පස්සේ කිව්වා ඒ කමන්නේ කමන්නේ ඒකට කමන්නේ ඒ හුස්ම දිහා බලනකොට මම කො ඉඳපු ගමන් නිකන් නිින්දට යනවා වගේ එකක් වෙනවා නෑ හරි වටිනවනේ කිව්වා දැන් මට ෂුවර් නෑ මේ මනුස්සයා මට විහිළු කරනවාද ඊට පස්සේ කිව්වා මං කෝ එහෙම වෙන්න බෑ මොකද මම මෙහෙම හරියට හුස්ම බලන්නෙත් නෑ හුස්ම දිගේ පවත්තන්නෙත් නෑ හැබැයි මට ඉඳපු ගමන් හුස්ම බලාගෙනකොට ටිකක් වෙලා ගිහලා නින්දට ගියාම ආයෙ විනාඩි 30කින් විතර නැගිටිනවා නැගිටලා බලනකොට ඉතින් කඩਿੱතු ගති පහළ වෙලා තියෙනවා නැගිටලා මූණ පියගෙන ඉතින් අර වගේ ඉන්නවා ඉතින් භාවනා කරනවා වගේ ඉන්නවා ඊට පස්සේ මේ හාමුදුරුවෝ නෑ නෑ එහෙම ආනාපාන සතිය කරනකොට සීතල වෙනවනම් හරි වටිනවා අයියා. මට සැකයි. මොකද මෙයා ඊයේ පැවිදිච්ච ආමතුරු මට සැකයි. කියන්න කෙනෙකුත් නැහැ. ඕ කර කර කරනට අහම්බෙක තමයි ඥානරම සංසකේ සත්‍යවිසුද්ධා විදර්ශනා ඥාන පොත හම්බුනේ. ඒකෙදි කියලා තිබුණා මේ භාවනාවට මේකට කියන්නේ ආනපන කියලා. ඒ කියන්නේ අවුරුදු 5කට විතර පස්සේ මේ මොකද්ද කරන්න කියලාවත් දන්නේ. දැනට නම් ඉතින් ඇත්තටම කාට කාටත් පින් සිද්ධ වෙන්න හරියට ගිය දවසේ උපදේශයක් දෙනවා මෙහෙම කරන්න කියලා. ඒ මම ඔය කතා කරන්නේ 79 80 ඒ ඒ කාලේ. ඉතින් ඒක නිසා මේ කවදා හරි අපිට ආනාපානික පැයක් හරි විනාඩියක් හරි තප්පරයක් හරි ඉන්න පුළුවන් වුණා නම් අපේම වැරද්ද හරි වැරදි ක්‍රමෙන් තමයි. අරමුණු මාරු කළ කොහෙ යන්නේ? කබලෙලිපට පැටනවා වගේ. කවුරු හරි හිතනවා නම් දැන් අපි අයියලා කලා ඉන්නවනේ ඒගොල්ලෝ කියන්නේ බබාලා ඉගෙනගෙන ඉවරනට පස්සේ මම එනවලු භාවනා කරන්න මේ කරදර තියෙද්දි භාවනා කරන්න බෑ කියලා ඒගොල්ලෝ කරදර ඉවර වෙනකම් බලන්නේ. ඒගොල්ලෝ හිතනවා එදා ගිය ගමන් ඉඳගත්ත ගමන් ආනාපානෙ හරියයි කියලා. මං කවදාකවත් කරදරකෙන් જાති ඉවර වෙන්නේ ඔය තියේදී පටන් ගන්න කියලා ඒව බැරිලු. ඒක ඇත්තට සුද්ධටම කරන්න ඕලු ආනාපානෙ කරපු ගමන් 100%ක්ම ආනාපානෙ ඉන්න. කාටද කියන්නේ ඉතින්? ඒක නිසා මේ මේ කරන උත්සාහයට ඈත ඉඳලා වඳින්න වටිනවා. අනේ මේ තරමක්වත් උත්සාහ කළා දැන් දන්නවා. හිත දැම්මට පස්සේ මේක හිටින්නේ නැහැ කියලාවත් දන්නවනේ. ගොඩින් මාත්‍යාගේ මේ ප්‍රශ්නේ වුණා නම් කියන්නේ ඕක තමයි පළවෙනිම වහන ප්‍රතිඵලය. හිත තිබ්බට හිතින් නැහැ කියන එක තමයි අනාත්මය කියලා තමයි අහුවෙලා. හැබැයි අනාත්මෙන් අල්ලන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ක්‍රමයට එන්න. ඒක නිසා දැන් ඉතින් පටන් ගන්න විනාඩිය පුළුවන් නම් විනාඩියකොත් තප්පර 10ක්. විනාඩියකොත් තප්පර 15ක්. විනාඩි එකමාරක් දෙකක්. වැඩේ අල්ලලා යන්න. එහෙම නැතුව ඉෂිකකට කොට්ටමාරු කරනවා වගේ කර්මස්ථානාචාර්යවරුයි කමටහනයි භාවනා මධ්‍යස්ථානයි මාරු කරකට යන එක ඒක එච්චර හරියන වැඩක් නෙවෙයි නිසා මම නම් උනන්දු කරනවා මේ මම කියනවා මේ ප්‍රශ්න ලියපු කෙනාට සක්මන් භාවනා කරන්න කියලා ඇති වෙන්නේ